සම්මා සම්බුද්දස්ස සදහවත් පින්වතුනි දැන් ඔබට මතක ඇති සතිපට්ඨානය ගැන දැන් ඔබ ඉගෙන ගත්ත සතිපට්ඨානය ඒ කියේ සිහිය දිනු කිරීමේදී සම්මා සතිය බවට පත් කර ගන්නට පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨියෙන් යුක්තව සතිපට්ඨාන වැඩුවොත් පමණයි කියලා. ඒකට සම්මා දිට්ඨිය කියලා අපි ඉගෙන ගත්තා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඒ කිව්වේ ජීවිත අවබෝධය ඉලක්ක කරගෙන තමයි සතිපට්ඨානේ වඩන්න තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේ සතිපට්ඨාන ධර්ම දේශනාව පවත්වා වදාළ වෙලාවේ පැහැදිලිවම පෙන්වා දුන්න මේ මිනිස්යාගේ සත්‍යයාගේ සිත පිරිසිදු කිරීම පිණිසත් සුවක වැළපීම් දුක් දුම්නස් නැති කිරීම පිණිසත් කායික මානසික දුක් බැහැර කිරීම පිණිසත් ජීවිත අවබෝධයේ පිණිසත් නිවන පිණිසත් මේ සතිපට්ඨාන ධර්මයේ හේතු වන බව. මේ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සතිපට්ඨාන ආනිසංස සතිපට්ඨාන ධර්මයේ දේශනා කරන්නට කලින්ම වදාළ නිසා අප ඒ පිළිබඳව අමුතු සැක සංකා තබා ගත යුතු නැහැ. අපිට ඊටාම පැහැදිලි මේ ධර්මයේ ප්‍රගුණ කරගත්තොත් මේ සීය ප්‍රගුණ කරගත්තොත් අපේ ජීවිතවලට විශාල ප්‍රතිලාභ ලබන්නට පුළුවන්කම තියෙනවා. මේ සතිපට්ඨානය දියුණු කිරීමේදී අපට ඉස්සෙල්ලාම පුරුදු කරන්නට පුළුවන් වෙන්නේ කායානුපස්සනාව. කායානුපස්සනා භාවනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි භාවනාව තමයි ආනාපාන සති. ආනාපාන සති කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස ගැන සිහිය පිහිටුවා ගැනීම. දැන් ඔබ දන්නවා ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා හුස්ම ගන්නවා හෙලනවා. ඉපදිච්ච දවසේ ඉඳලා ඔබ හුස්ම ගන්නත් හෙලුවත් මේ ගන්න හුස්ම හෙලන හුස්ම මුල් කරගෙන සිහිය දියුණු කරලා සිත පිරිසිදු කරන්න පුළුවන් බව ඔබ දැනගෙන සිටියේ නැති ඇති. නමුත් මේ අතිසුවිශේෂී ක්‍රමය බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500 ගණනකට කලින් මේ ලෝකෙට හිලදරව් කරලා කෝටි සංඛ්‍යාත බුද්ධිමත් මනුෂ්‍ය ප්‍රජාව ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා ඵල නෙලා ගත්තා මේ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කවුරුවත් ප්‍රගුණ කරලා නැති ප්‍රතිඵල ලැබුණ දෙයක් නෙමෙයි. කෝටි සංඛ්‍යාත ජනකායක් මේ ධර්මයේ ප්‍රගුණ කරලා ප්‍රතිඵල ලබලා තියෙනවා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය චතුරාර්ය සත්‍යයෙන් බැහැර වෙච්ච එකක් නෙවෙයි. ඒ නිසා අපි ඒක හොඳට මතක තියාගත යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනාපාන සති භාවනාවේදී ඉස්සල්ලාම යා කරන්නට ඕනේ කියලා තිබෙන්නේ ආරණ්‍යයකට ගිහින් එහෙම නැත්නම් රුක් සේවනකට ගිහින් එහෙම නැත්නම් හිස්තැනකට ගිහින් මේකේ තේරුම තමයි හුදකලා වෙන්න කියන එක. මේ භාවනා කිරීමේදී හුදකලා වෙන්න ඕනේ. ඉතින් ඔබට පුළුවනි ඔබ සිටින කාමරයේම හුදකලා වෙන්න පුළුවන්. අපි කිව්ව ඔබ සිටින කාමරේ තුන් දිනක් භාවනා කරනවා කියලා. ඒක තුන් දිනා තුන් පැත්තනක වාඩි වෙලා නැත්නම් පෙළට වාඩි වෙලා ඇස් වහගෙන භවනාවට සුදුසු විදිහට ඉරියව්ව සකස් කරගන්නකොට එයා හුදකලා වෙලා. මේ විදිහට හුදකලා භාවයක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බෝමලුවක පුළුවන් අපට භාවනා කරන්න සුදුසු විදිහක් හරි දැස්ස ගන්න. මේ වගේ නිදහස් තැනක් තෝරා ගැනීම ගොඩාක් උපකාර වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒකේනා නිසීදති පල්ලංකං ආපුජිත්ත පළඟක් බැඳගෙන වාඩි වෙනවා. දැන් ඔබට දකින්න පුළුවන් වේවි. පළඟක් බැඳගෙන වාඩි වෙනවා කියන්නේ මොකද්ද කියලා. පළඟක් බැඳගෙන වාඩි වෙනවා කියලා කියන්නේ කකුල් දෙක නවාගෙන බිම වාඩි වෙන එකයි. හැබැයි ඒකේ තියෙන උජුං කායම් පනිදාය කියලා පළඟක් බැඳගෙන වාඩි වුණාට පස්සේ කොන්ද කෙලින් කරගන්න ඕන. ඒකටයි උජුං කායම් පනිදාය කියලා කියන්නේ. සමහර කෙනෙකුට ඒ කියන්නේ බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන ඒ කියන්නේ කකුල් දෙක නවාගෙන බිම වාඩි වෙන්න අමාරුයි අපේ රටේ බොහෝ දෙනෙකුට. සමහරව එහෙම පළඟක් බැඳගෙන බිම වාඩි වුණත් කොන්ද කෙලින් කරගන්න අමාරුයි. මේකට අපි කොහොමද විසඳුමක් කරගන්නේ? මොකද අපේ ඉලක්කය සිත දියුණු කර ගැනීම, සමාධිය දියුණු කර ගැනීම, ප්‍රඥාව දියුණු කර ගැනීම. මේකට උමනා කරන ආකාරයට අපි මේ වාඩි වෙන ඉරියව්ව සකස් කරගන්න කොහොමද කියන එක. මේකදී ඔබට ඔබට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වේවි මේ වඩිවෙන් වාඩි වෙන ආසනය ගැන කල්පනාවෙන් සිටීම. ඔව් දැන් පළගක් බැඳගෙන වාඩි වීම තමයි ඔබට ටිකක් අමාරු කාරණා. මොකද අපේ රටේ බොහෝ දෙනෙකුට පළඟක් බඳලා වාඩි වුණාට පස්සේ කොන්ද කෙලින් කරගන්න අමාරුයි. මේකට පොඩි උපක්‍රමයක් තියෙනවා. උපක්‍රමය තමයි ඔබට පුළුවන් මේ පුංචි මෙට්ටයක් රබර් මෙට්ට නෙමෙයි රබර් මෙට්ට අමාරුයි. ඔබට පුළුවන් කොහොම මෙට්ටයක් වගේ පොඩි මෙට්ටයක් හරි ගස්ස ගන්න අඟල් 3-4ක් උසට. එහෙම නැත්නම් ඔබට පුළුවන් පුංචි බංකුවක් හරි ගස්ස ගන්න අඟල් 3-4ක් උසට. හරි ගස්සගෙන ඊට පස්සේ ඒකේ වාඩි වෙලා කකුල් දෙක පහලට දාගෙන නමාගෙන ඊට පස්සේ ඔබට කොන්ද කිලින් කරගන්න පුළුවන්. ඉතින් ඔබ ඒකෙදි සැලකිලිමත් වෙන්න අවධානය යොමු කරගන්න හේතු වෙන්න පුරුදු වෙන්න එපා. හේතු වෙන්න පුරුදු වෙන්නේ නැතුව ආසනයක වාඩි වෙලා කොන්ද කෙලින් කරගන්න පුරුදු වෙන්න. සමහරුන්ට පුළුවනි බොහෝම ලස්සනට බිම වාඩි වෙලා එරමිනිය ගොතාගෙන හොඳට කොන්ද කෙලින් කරගෙන ඉන්න පුළුවන් අය ඉන්නවා. ඒ නිසා ඒ විදිහට ඔබට බැරි වුණා කියලා ඔබ පසුබට වෙන්න එපා. ඔබට පුළුවන්කම තියෙනවා. ඔබ ඒ විදිහට වාඩි වෙලා කොන්ද කෙලින් කරගන්න. එතකොට ඔබගේ මූලික කරුණ හරි. ඊට පස්සේ තියෙන්නේ පරිමුඛං සතින් උපට්ඨපිතව. දැන් භාවනා කරන අරමුණේ සිය පිටවාගෙන. භාවනා කරන්න දැන් ඔබට නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය ඇර වෙන නිමිති ඔබ හොයන්න යන්න එපා. මොකද්ද මේ ආනාපාන සති නිමිත්ත? දැන් බුදුරජාණන් වහන්සේගේ වදාලා සෝ සතෝ අස්ස සති. එයා සිහියෙන්ම හුස්ම ගනී. සතෝ පස්ස සති. සිහියෙන්ම හුස්ම හෙලයි. දැන් ඕක තමයි ඔබට කරන්න තිබෙන්නේ. දැන් ඔබට දකින්න පුළුවන් ඒක. සීයෙන්ම හුස්ම ගනි. සීයෙන්ම හුස්ම හෙලයි. දැන් ඔබ මතක තියාගන්න. එතකොට අපි අවධානය යොමු කරගන්නේ කොහාට කොහාටද? සිහියෙන් හුස්ම ගැන. දැන් ඔබ සීයෙන් හුස්ම ගන්නවා. සීයෙන් හුස්ම හෙලනවා. දැන් ඔබ ඒ සඳහා මූලික සුදුසුකමක් හරියට ඇති කරගත්ත අර ටික. මොකද්ද මේ භාවනාවට වාඩි වෙලා කය ඍජු කරගෙන වාඩි වුණා. ඔබ මේකේදී ආරම්භය ආරම්භයක් නිසා ඔබ ඔබ ඒකෙදී හොඳයි. ටිකක් වෙලා බුදුගුණ වඩන්න. ආනාපාන සති භාවනා කරන්න ඉස්සර වෙලා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සිංහලෙන් ඔබේ භාෂාවෙන් ඔබ සිහි කරන්න. උන්වහන්සේ අරහන් කියන්නේ මොකද? උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියන්නේ මොකද? විද්‍යාචරණ සම්පන්න කියන ගුණය මොකක්ද? සුගත ගුණය මොකක්ද? ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්හා දේව මනුස්සානං බුද්ධ භගවන් මේ බුදු ගුණ සිහි කරලා ඔබේ හිතේ ප්‍රසන්න පැහැදීමක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරද්දි සිහි කරද්දි සිහි කරද්දි බොර වෙච්ච වතුරක් තැම්පත් වෙනවා වගේ බුදු ගුණ සිහි කරද්දි සිහි කරද්දි ඔබේ සිත තැම්පත් වෙනවා. සැනසීමට ලක් වෙනවා සතුටක් ඇති වෙනවා. මෙන්න මේක ඔබට ආනාපාන සති භාවනාව දියුණු කිරීමට ලොකු රුකුලක්. ලොකු රුකුලක් වෙනවා. මේ නිසා ඔබ මොකද කරන්නේ? සීයෙන් හුස්ම ගනී, සීයෙන් හුස්ම හෙළයි. දැන් ඔච්චරයි ඔබට මේ ආනාපාන සති භාවනාවේ ආරම්භයේම කරන්න තිබෙන්නේ. මේක අමාරු එකක් නෙමෙයි. දැන් බලන්න කොච්චර සරල ප්‍රවේශයක්ද තියෙන්නේ කියලා. හැබැයි මේකදී ඔබ 100 හුස්ම ගන්න 100 හුස්ම එලන්න පටන් ගත්තට පස්සේ ඔබට තේරෙන්න ගනී මේ 100 සාමාන්‍ය ඉදිරියදා ජීවිතයේ පවත්වපු 100 කොච්චර හිතුවක්කාරයක්ද කියලා. ඔබටම අවබෝධ වෙන්න පටන් ගනී ඔබට ඕන හැටියට පවත්වන්න බැරි බැරි බව. ඔබට තේරෙයි ඔබ හුස්ම ගැන සිහිය පිටවන්න යනකොට ඔබේ හිත එක එක තැන්වල දුවනවා. එක එක අරමුණු වල දුවනවා. එක එක කල්පනාවල් වල දුවනවා. අතීතයට දුවනවා. අනාගතේ මවනවා. බාහිර ශබ්ද වලට යනවා. එතකොට ඔබට තේරෙයි මෙවැනි ආකාරයේ සිතකින් යුතු සිහියක්ද මම පැවැත්වුවේ කියලා ඔබට ඔබේ සිහිය ගැන හොඳ අවබෝධයක් තිබෙන සීය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබට මොකද්ද කරන්න තියෙන ඔබ වීරිය ඇති කර ගන්නට ඕනේ හිත විසිරෙනකොට ආයම තානාපාන සතියේ සීය පිටවා ගන්න. හැබැයි මේකදී ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක් තියෙනවා. සතිපට්ඨානයේ දිනු කිරීමේදී ඇලීම ගැටීම දෙක ඉස්සෙල්ලාම ඔබ අතහරින්න ඕනේ. ඒ කියන්නේ ඇලෙන අරමුණු හිතට එනකොට ඒක ගන්න එපා. ගැටෙන අරමුණු හිතට එන එකටත් ඒක ගන්න එපා. ඇලීම ගැටීම දෙක ඔබ බැහැර කරන්න ඕනේ. ඔබ දිනු කරගන්න කුසලතා තුනක් ඔබ තුල ඇති කරගන්න ඕනේ. ඒ තමයි පළවෙනි එක ආතාපි. ආතාපි කියලා කියන්නේ ඔබේ දුර්වලතා, මානසිකව ගොඩනැගිච්ච දුර්වලතා බැහැර කරන්න පුළුවන් හැකියාව දිනු කරන්න ඕනේ. දෙවෙනි එක තමයි සම්පජාන. සම්පජාන කියලා කියන්නේ ඔබ නුවණින් හසුරවන්න ඕනේ. තුන්වෙනි එක සතිමා. හොඳ කල්පනාවෙන් අවධානයෙන් සිටින්න ඕනේ. එතකොට සතිපට්ඨාන දියුණු කරගන්න තිබෙන්නේ මෙන්න මේ කරුණු තුන පදනම් කරගෙන. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා. කෙලස්ථාන වීරියෙන් යුක්තව මන අනුවණින් යුක්තව සිහි ඇතුව. අන්න එතකොට දැන් ඔබ ආවාට ගියාට ආනාපාන සතිය කරන කෙනෙක් නෙවෙයි. දැන් ඔබ අවබෝධයෙන් යුක්තව ආනාපාන සති කරන කෙනෙක්. ඔබ දන්නවා හිත යම් යම් කරුණු වලට ඇලිලා තියෙනවා නම් ඒ වෙලාවේ කාම කාමාරමුණු හිත දුවනවා නම් ඒ වෙලාවේ ඔබට ආනාපාන සතිය කරන්න බෑ. ඒ වගේම යම් කිසි ගැටීමක් ඇති වෙලා තියෙනවා නම් ඔබට ඒ වෙලාවටත් ආනාපාන සතිය කරන්න බෑ. එහෙනම් ඔබ මේ දෙකෙන් බැහැර වෙච්ච වෙලාව තමයි හිත සංසිඳවන්න පුළුවන් වෙලාව. ආන් වෙලාව තමයි අර නිස්සබ්ද පරිසරයක් තුළින් ඔබ හදාගන්නේ. ඊට පස්සේ ඔබට පුළුවන් 100න් හුස්ම ගන්න 100න් හුස්ම එලන්න මේක තමයි ආනාපාන සති භාවනාවේ තියෙන පළවෙනි අභ්‍යාසය දැන් ඔබට මේක හොඳට පුරුදු කරන්න පුළුවන් ඊළඟ අපි වරසටහන ඔබට ඉදිරිපත් කරනකොට ආනාපාන සති භාවනාවම තව දියුණු කරන්න පුළුවන් ආකාරය අපි විස්තර කරලා දෙනවා දැන් ඔබට තියෙන්නේ 100න් හුස්ම ගැනීම 100න් හුස්ම හෙලීම ගැන දිනු කරන්න හැබැයි ඔබට ඕමනයි අර හිත විසිරෙන්නේ නැති වෙන්න පවත්වා ගන්න වීරිය මතක තියාගන්න එකට වීරිය නුවණ සිහියොමනයි. මේ වීරියත් නුවණ සිහියත් පාවිච්චි කරලා දැන් ඔබ කරන්න ඕනේ මොකද්ද? 100න් හුස්ම ගන්න එක, 100න් හුස්ම හෙළන එක. හැබැයි මේකට පොඩ්ඩක්වත් මානසිකව ඔබ දුක් වෙන්නේ නැති, පසුබයින් නැති, පසුතැවෙන්නේ නැති පරිසරයක් හදා ගන්න ඕනේ. හිතින් දුක් විඳින්න නම් එපා. ඔබට එහෙම කරන එකට හිතේ හිත එකඟ වෙන්නේ නැහැ කියලා තැවෙන්න එපා. ශෝක කරන්න එපා. ඔබ කල යුත්තේ 100 පිහිටුවාගෙන හුස්ම ගැන ඒ කියන්නේ ආනාපාන සතිය ගැන. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස ගැන සීය පිටුවීමමයි. ඔබට මේ ආස්වාස ප්‍රස්වාස වල සීය පිටුවාගෙන ඔබේ සිත දියුණු කරගෙන උදාාර මනුස්ස ජීවිතයක් ලබා ගන්නට ඔබට පුළුවන් වෙනවා. ඒ නිසා ඒ සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා.